සත්‍රයිසෝ සමන බ්‍රාහ්මනා සස්සත වාදා සස්සතං අත්තානං ච ලෝකං ච සංඥාපෙන්ති සතුහි වත්තුහි අද විතේසං භවතං සමනං බ්‍රාහ්මනානං අජාතං අපස්සං අජාතං අපස්සං වේදේතං ධන්නාගතානං පරිතසිත විප්පන්දිත මේවාති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි නිපාතකම අතුරුත් ඉදිරිපත් කරගෙන සතියක් පාස බ්‍රහස්පති දවසේ කරගෙන යන ධර්ම දේශනාවටයි මේ ආරම්භය ලබා ගත්තේ. මේ ධර්ම දේශනාව නැත්නම් මේ ධර්ම දේශනා මාලාවම සඳහා මූලික මාත්‍රකාවතේ මාතිකාවතේ ඉස්සරහින් තියාගත්තේ සූත්‍ර පිටකේ දීඝනිකායේ මුලින්ම සඳහන් වෙන ප්‍රශ්නජාල සූත්‍රය. ඇත්තට මේ සූත්‍රයේ සඳහන් මූලික පරිේශණය සඳහා අවශ්‍ය කරන දත්ත සැපයීම නැත්නම් තොරතුරු එකතු කිරීම නැත්නම් දින හැර දැක්වීම සංදර්ශනය කියන කොටස අපි මේ වෙනකොට ඉවර කරලා තියෙනවා. ඒ සංදර්ශන කොට සඳහා දරුවචන් වහන්සේ ගත්ත ප්‍රස්තුතය ප්‍රයෝගශීලීව ඥානවන්තව උපයෝගී කරගෙන ඒකෙන් සමන් වහන්සේට මේ සර්වඥතා ඥාණයෙන් මේ පිරිසට දැක්විය යුතු කාරණාව දක්වාම ක්‍රමයෙන් උපාශීලිය අඳගහගෙන. අඳගහගෙන එනකන් ඒ පාරේ තියෙන සේරම කරුණු කාරණා පෙන්නමින් පෙන්නමින් පෙන්නමින් එනවා. ඒ ටික තමයි අපි ඔය දේශනා 18ක් කරනකන් විස්තර කෙරුවේ 19 වෙනි දේශනාව කියන්නේ මේ පාර දේශනාව මේ යන්නේ 20 වෙනි දේශනාව ඉඳලා ඒ එකතරගත තොරතුරු වලින් සර්වචන් වහන්සේ පීඩු කොට දැක්වීම, ගොනු කොට දැක්වීම, එහෙම නැත්නම් සමීකරණ හදලා පෙන්වන එක ක්‍රමවේදයක් මතු කරන්නට වෙනත් විග්‍රහයක්. නැත්නම් සර්වචන් වහන්සේ ලෝකයේ අධ්‍යක්ෂකව හොඳයි මේ විදිහට දකපල්ලා කියලා පෙන්වන හදන දාර්ශනිකයට පාර කරගන්න හදා. අර මුල් කාරණා එකතු කරන වෙලාවේදී හරීම වියලි ගතියක් තිබුණේ මොකද ඒ කාරණා හුඟ දෙනෙක් ළඟ තියෙන දෝෂ. නමුත් හුඟ දෙනෙක් ඒක එක්ක දන්නේ නැහැ එක්ක දැනගන්න කැමති. ඒක මේ කාලේ තියෙන ඔය ඒත් රෝගේ පිළිකා රෝගේ වගේ දෙයක්. රෝගේ හොඳයි රෝගේ තිබිලා කරබනින්ට කැමති ඒක නිරීක්ෂණය කරලා මෙන්නහට රෝගේ තියෙනවා කියපු දවසක හරීම වෙහෙතකටපත් වෙනවා. හරියටම පිළිකාවක් තියෙනවා. මගේ මොලේ පිළිකාවක් තියෙනවා. නැත්නම් මට මේ වගේ භයානක මේ ඒඩ්ස් රෝගේ තියෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳලා ඒ මුළු පවුලටම මහත්ශාල විෂණයක්. අන්න ඒ වගේ තමයි මේ සර්වඥාන්සේ මේ සෑම කෙනෙකුටම තියෙන මේ බෝ වෙන රෝගේ පෙන්වලා දීමටයි ඔය සංදර්ශනය කරගෙන ආවේ. මේ සංදර්ශනය කරන ඇවිල්ලා මේ සංදර්ශනය කරපු නැත්නම් පෙන්නපු හදා බෙදාගත්ත දක්වපු ප්‍රදර්ශනය කරපු කාරණා අරගෙන මේ වගේ පොදු පාඩයකින් ඒක පෙන්වලා දෙනවා අරිට වැඩි මූල ධර්ම වලට බර සමීකරණ වලට බර දර්ශනනා සත්‍යීසෝ සමනක් බ්‍රාහ්මනා සත්‍යත වාදා සත්‍යතං අත්තානං ච ලෝකං ච සංඥාපෙන්ති චතුරේ වස්තු වූ දැන් මම මේ කියාපු 62ක් ආකාර වූ මිත්‍යා දෘෂ්ටි වලින් මේ ශ්‍රමණක් බ්‍රාහ්මණය ශ්‍රමණක් බ්‍රාහ්මණය කියන්නේ අදහස් කරන්නේ මේ දීර්ඝා වේල හම්බ කරගෙන කන මිනිස්සු නෙවෙයි එයින් ආධ්‍යාත්මයක් ආගමක් අත්‍යවශ්‍යයි කියලා. ශ්‍රමණ රූප ගත්තා වූ හෝ නැත්නම් බ්‍රාහ්මණ ස්වරූපයෙන් වේදේ ඉගෙනගෙන මේ ලෝකෙන් එහාට යන්න ආධ්‍යාත්මික පැත්තකට යන්න උත්සාහ කරන සතරන පිටක්. අන්නේ සමන ප්‍රාර්ථනයන් පවා සස්සතං සස්සත වාදං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති සමහර ඇත්තෝ මේ ලෝකේ සදාකාලිකයි ආත්මයක් ලෝකයක් සදාකාලයයි කියලා තමන් පිළිගන්නා විශ්වාසයක පණවනවා ගෝල බාලයෙන් ඒකට හේතු කාරණා සහිතව ක්‍රියා වෙනවා. එවැනි කියලා දීමට කියලා දීම් හතරාකාර වෙනවා. මේ හතරාකාරයට පත් වෙන ආකාර හතරම මම දන්නවා. ඔය හතරෙන් එපිටින් වෙන කෙනෙකුට ඔය වගේ මේ කුබ්බේ මේ කුබ්බා අතීතයේ හිටපු කුබ්බේ නිවාසානුසති ඥාන සම්බන්ධ කරගෙන වගේ මේ කාරණාවලින් පිට ඔතෙන් වැටෙන්න බෑ. ඒ නිසා ඒ ඇත්තෝ ඒ විදිහට හතර ආකාරයකට වැටෙනවා කියලා ඒ සරුවචනාංශයේ කරන ප්‍රකාශනය හොඳ නරක දෙකට නම් දාන්න බෑ. ඒ මොකද ඒක නරකයි කියලා කියනවා නම් අපි කිව්වොත් ඒ ශ්‍රමණ ප්‍රාප්තණයන් කරන නරක වැඩක් කියලා ඉතින් සරුවචනාංශයේ මේකෙදී පෙන්වන ඒ ඇත්තෝ ඒ ඔතෙන්ට එන්නේ ඉති සාකාරං සෞද්දේශං අනේක වේතම් බුබ්බේ නිවාසානං නිවාසානං අනුසරති ආකාර සහිත උද්දේශ සහිත පෙරවිසු කඳ පිළිවෙත එයත් දකින්න කොහොමද? එයත් මේ ඒ ආකාර වූ සමාධියක් අත්දකලා. ඒ පුබ්බේ නිවාසානුසුත් ඥානෙ ලබන්න තමයි සම්මා මේ ආතබ්බ මන්වාය අනියෝග මන්වාය අපමාද මන්වාය සම්මා මනසිකාර මන්වාය සතරෝපං චේතෝ සමාධින් පුභාමි. ඒවල කියනවා මම හුදුවට බණ භාවනා කරන ආතාප වීර්ය යොදලා ඒ වගේම අනුയോഗමන්වයි අපේ ගුරු පරපුරෙන් අපිට කියා දීපු ක්‍රමයට අනුවම භාවනා කරලා අප්‍රමාදමන්වයි එහි අනලස්ස සතත අභ්‍යාසයේ යෙදিলা සම්මා මනසිකාරමන්වයි කියන ක්‍රමයටම මනසිකාරේ පවත්ලායි මම මේ වස්නා සමාධියක් ලබා ගත්තේ ඒ සමාධියෙන් තමයි මම පෙරවිසු කඳ පිළිවෙත මේ හිතියා වූ ආත්ම ස්වභාව දැකගත්තේ ඒ අනුවයි මම මේ අර කියන විදිහට සෞද්දේශං සාකාර ආකාර සහිත උද්දේශ සහිතව පෙරවිසු කඳ පිළිවෙතක් මම දැක්කා. ඒක නිසා දිගට පවතින සතෙක් ඉන්නවා. එහෙම පවතින ලෝකයක් තියෙනවා. සත්‍යතයි කියලා ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වැරදි දෙයක් නෙවෙයි. ඒක මොනක් ආත්මනේ ඔය කියන විශාල ප්‍රයත්නයකින් තමයි ඔතෙන් ඇවිල්ලා ඉන්නමු. ඉන්න තැන සර්වඥා ලෝකයක් නම් බලනකොට මහ ලොකු දෙයක් තමයි ඇත්තෝ. ගමන් මළු බැඳගෙන යනවා මෙහෙම ඇත්තෝ කියන්නේ. හරියට පෙරවිසු කඳසිලියත් දකින්න පුළුවන් මේ පුද්ගලයා එක කියන්නේ හොඳටම ඥාණයෙන් බලලා ඒ නිසා අපි මේවා කොයිතම්පත් කරන කාරණා යන්න ඕනේ මේ මැටි බලන්න කියලා ඉන්දියානු පාරයක් යන රාමතිකයක් යනවා. ඒක කොයි ලෝකයක් යනවා බලනකොට. ඒ තරම්ම වටිනා සමාජික ඉඳලා මේ කතා කරන්නේ. නමුත් සර්වඥාතේ වෙන මේ මිනිස්සයෝ ඇත්ත තමයි. අර විදිහට ආතප්පමන් වායසින් විතර හොඳ ආතාප වේදී යොදලා අනිയോഗමන් වායසින් විතර ක්‍රමානුකූලව ක්‍රමයට අනුව යෝග කර්ම කරලා අප්‍රමාදව සම්මා මානසිකාරය පැවැත්වීමෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් ලෝකයා ඒක පිටිපස්සේ යන එකක් අහන්න දෙයක් නෑ ඒක ස්වභාවේ. නමුත් සර්වඥාන්තර පේනවා මෙතන අහු වෙලා, විත්තිගත වෙලා, ජාලේ පැටලිලා ඒක නිසා හරි කියන්නත් බෑ. හරි වැරදි දෙකෙන් එහාට ගියා වූ සත්‍ය ප්‍රකාශ කිරීමකටයි සර්වඥාන්තර මෙවැනි වචන ටික සඳහන් කරන්නේ තේසම් භවසං සමනස් බ්‍රාහ්මනාන අජානං අපස්සතං වේදිතං තණ්හාගතානං පරිතසිත විප්පන්දිත මේව. ටිකක් කෙන එහෙන ගැති නම් කියනවා ඒක පරිවර්තනය කරලා බලනකොට එවැනි වූ භවත් සමයක් ගාත්මණියෝ. එතන හොඳට බණ භාවනා කරපු සමාධි භාවනා ලැබු පෙර විදු කල පිළිවෙත් ගන්නා වූ ඒ භවත් සමන ප්‍රාණය අජාතං අපස්සං. දන්නේ නැහැ දැක්කේ නැහැ. වේදිතං. තමන් හරියට දන්නේ නැති තමන් හරියට දැක්කේ නැති වේදයක් ශාස්ත්‍රයක් නැත්නම් දැනීමක් වින්දනයක් සන්නාගතාන කුෂ්ණාවෙන් අල්ලාගෙන එයින් ඇතිවෙච්ච පරිපසිත විප්පන්දිතයක් පරිපසිත කියලා කියන්නේ හිතේ ත්‍රස්ත භාවයක් හිත සැලෙන ගතියක් විප්පන්දනය කියලා කියන්නේ ස්පන්දනය වෙන ගතියකටයි ওই ශාස්ත්‍රතවාදී අල්ලාගෙන තියෙන්නේ ඒගොල්ලෝ වැඩේ හමාර කරලා නැහැ අතරමඟදී බාගට සම්බිච්ච අලකාලා වැඩේ අමාරු හදාගෙනයි ඔය නලියන්නේ හැබැයි අල හදන්න, අල හෙරෙන්න, අල තම්බනකන් ඒ කට්ටියට ඉවසීම තිබිලා තියෙනවා. සතුන් මරණ හොරකම් කළා කාලා නැහැ. අල හදාගෙන තියෙන නමුත් තැම්බෙන්න ඉවර වෙන්නේ නැති වෙන නිසා ගහුම් අරලා අලේ කාලා. ඒකට අලෙත් තැම්බෙලා නැහැ. කාමොන දෙකේ බඩේ වුණා. ඉතින් මේක සර්වඥාන්සේ දැකලා තමයි මතක් කරන්නේ. දැන් මේ සමන මේ බ්‍රාහ්මණයෝ මේ විශාල ප්‍රයත්නයක් කරලා සම්මත ධ්‍යාන ලබන පෙරවිසු කඳ පිළිවෙත දැනගෙන ඒ කස්සිය හේතු සහිතව උද්දේශ සහිතව තියෙනවා පෙරවිසු කඳ පිළිවෙතක් තියෙනවා මෙන්න මේ සත්‍ය ආත්මෙන් ආත්මයට යනවා ඒ වගේම ඒ කාලෙත් තිබුණ මේ වගේ ගංගා ඇලදොල ගස්කන් ඒක තේරම සාස්වතයි ඒක කිසි දෙයක විනාශයක් වෙන්නේ ආත්මේ වශයෙන් ආත්මෙන් ආත්මයට යනවා මෙරි මෙරි කය විතරයි නිව වෙන්නේ ආත්මෙ දිගට යනවා කියලා අද අහකට ඇවිල්ලා දැන් සර්වඥාන් වහන්සේගේ කර්මස්නේ කෘත්‍ය මොකද්ද? මේක භාගයට සම්පිච්චාලයක් කියලා පෙන්වලා දෙන එකයි. දැන් මේ සමනස් බ්‍රාහ්මණයෝ දඩමීමා කරගෙන මේ පෙන්නන දේ අපි සෑම කෙනෙකු හිතනවන අපේ තුල ක්‍රියාත්මක වෙන දේ තමයි මේ සරුවත්තරන් ආසේ උල් කටුවකින් උලුප්පල පෙන්නන. ඔය කොච්චර කරත් අප තුලත් මේ දිගට පවතින ආත්මයක් තියෙනවා. ඒක සදාකාලිකයි. ඒ දේ මම කියන්නේ අම්මා අප්පගේ වර්ණය මම අත්දැකලා. මම අවුරුදු 10දී මෙහෙම කරලා තියෙනවා 20දී මෙහෙම කරලා තියෙනවා 30දී මෙහෙම කරලා තියෙනවා දැන් 40යි 40දී මෙහෙමයි නැත්නම් 50යි 50දී මෙහෙමයි කියලා ඒ දිගට තියෙන එක මගේ චරිත බවටපත් කරන මගේ ආත්මේ බවටපත් කරන මගේ ලිංගේ බවටපත් කරගෙන මගේ අධ්‍යක්ෂී සම්භාරේ බවටපත් කරගෙන ඕක පෝෂණය කරන තාක්කල් අර වචන ටික අපිට කැපයි මොකද්ද අජාතං අපස්සං වේදේතං තණ්හාගතානම් පරිදසිත විප්පන්දිත මේව හරියට නොදැක්ක එකේ විපාකේ හරියට නොදැනගත් එකේ විපාකේ ඒ නොදැන නොදැකගත්තා වූ මේ දැනුම කණ්හාවෙන් අරගෙන ඔය තමන්ගේ ඔය බදාගෙන ඉන්න ඔය පුස් මල්ල නැත්නම් මේ මගේ ආත්මය කියාගන්න එක නැසෙයි කවුරු හරි මේකට නිඳා කරයි මේකට පාඩු කරයි කියලා ඒකට ඇති වෙච්ච ස්වස්තභාවයක් සහ ඒකට ඇති වෙච්ච විපංචිතයක් තමයි අපි මේ දවස පුරා කරන විකාරය. එතකොට අපි පරිවර්තනයේ පණිවිඩය කොතෙන්ද දැන් මෙතන අපි දන්න විවේචනාත්මක අපි ළඟ තියෙන අඩුපාඩුව සමන ප්‍රාඥය මාර්ගයේ සර්වඥාන්සේ පෙන්වනවා කියලා අපි අපි ස්වයං විවේචනාත්මකව මේ පාඩේ අපි තේරුම් ගත්තා ඉතින් ඒක අවශ්‍යයි මේ භාවනා යෝග්‍යෙක් වෙන්න බණක් අහන්න ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒක පැහැදිලිව කියන්නා මේ අපි ළඟ තියෙන අඩුපාඩුවක් මේ වෙන්නන්නේ අපි කිව්වට අපි සම්මිය දෘෂ්ටිකයි කියලා කොහොම කරත් තේරෙන වෙලාවක් අපි වැඩ කරන්නේ භව සංනා කාම දන්නා දෙකට වැටිච්ච සස්ත ප්‍රතික්ෂිය. මේ දිගට තියනා දෙයක් එක පවත්තන්ට ඕනේ. ඒ ප්‍රවැත්මෙන් මම දක්ෂ වෙන්න ඕනේ. මම සැප ලබන්න ඕනේ. අනුන් අතර කැපී පෙනෙන්න ඕනේ. මගේ ශරීරයේ හෝනෙකට කුඩේකට වාක්වත් හානි කරන්න දෙන්න නරකයි. මගේ මේ ගුණචරිතයේ කිසි කෙනෙක් මේ අත තියන්න නරකයි. මම මේක දියුණු පවුණු කර ගන්න ඕනේ කියලා අර නැති දෙයක් ආත්මයක් වශයෙන් අරගෙන ඒක රකින්න හදනකොට කුඹස් බයක් එනවාමයි. පරිපදිකයක්, ප්‍රස්ත භාවයක්, විත්හංගනයක්, කම්පන චංචල ගතිය ස්ථානයකට කවුරු හරි දැනගෙනවත් කියලා පිටක් කියලායිද? කවුරු හරි දැනගෙනවත් නොදැනගෙනවත් ඇතිතන හෝ නැත්නම් හෝ මට දොස් කියාවිද? එය තමයි ප්‍රිය වස්තුන් කවුරු හරි එහෙම කරාවිද? ආදී වශයෙන් මේ සෑම දෙයකින්ම හීනෙන් බයින ගතියක් තියෙනවා. ඉතින් අපි දැන් මේ භාවනාව කරන යෝගාවචර පිටක් වශයෙන් සර්වචනාස්ති මේ විවේචනාත්මක වෙන මේ කාරණාව අපේ පූර්ණ සුවය පිණිස වෙන විදිහට ආලේ සම්පූර්ණ පැම්බීම පිණිස කොහොමද පාවිච්චි කරන්නේ කියන එකටයි මම ඉතින් අද වෙලා ගන්න කියන්නේ. ඒ සර්වචනසේ මේ කුලුප්පල දක්වනා වගේම මෙහෙම උලුප්පලා මගදී නතර වෙලා බය වෙලා ත්‍රස්ත වෙනවට වඩා කෙලවර දක්වාම යෑම පිණිස උත්තර දෙන්නත් ඉන්නේ අපිට සරුවත් වෙනවා පමණමයි. එතන සර්වඥාන්ති සඳහන් කරන අතර තියෙන අජාතං අපස්සං වේදිතං. හොඳට දැකලා හොඳට දැනගෙන නැතුව ගත්තා වූ වේදයක් දැනුමක් නිසා තමයි අර විදිය කම්පන චංචල එහෙමනම් කුප්පල ගැටි පහළ වෙන්නේ. සර්වඥාන්ති පේනවා ඒක නිසා යථා භූත ඥාන දර්ශනය ඇති වුණා නම් වෙන විදිහට කියනවා නම් තත්ත නාම රූපාණං යථාව දස්සනං ditthi visuddhi නාම. ditthi visuddhi කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධියට පස්සේ මේ මේ සාසනේ නැත්නම් අපි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලට තියෙන මේ සම්මිය දෘෂ්ටිය ඍචි කර ගැනීමෙන් තමයි අපිට මේ allele සම්පූර්ණයෙන් සම්බිලා නැහැ. මේ මේ භාගෙත දැනුමක් මේ තියෙන්නේ අර්ධ දැනුමක් උක භයානකයි. ඒ වෙනුවට අපි පිරෙන්න ඕනේ සම්පූර්ණ වෙන්න ඕනේ සම්පූර්ණ කර වෙන්න ඕනේ පිළිච්ච ගතියක් ඇති කරගන්න ඕනේ. ආ මේ කෙරෙනවා නම් ඒ අර විපන්දිත පරිකසිත කියන දෙක වෙනුවට අපි තුල සද්ධාහන ගතිය එනවා. අදාහන ගතිය ඒ වගේම ඒ වෙනකොට ඇතිවෙනා වූ පිරිසිදු පිරිච්ච ගතිය. ඒ බලහන්ද කොටස් හිතන්න පුළුවන් තමන්ට කල්පනා කරන්න ඇත්තට මේ කියන අද ඉල්ල ඒ පිරිච්ච ගතිය සන්තුෂ්ටි කර ගතිය ඉන්දෝනේ අවබෝධය ලැබුවට පස්සේ කියලා. ඒ මොකද මේ මගට කිහිල්ලා වැරදි කොනක් අල්ලගත්ත මේ සමනස් බ්‍රාහ්මණයට තාම විස්පන්දිත පරිසසිර තියෙනවා. සත්‍යයෙන් කැළපෙමින් සම්පන සම්පන චන්තර ගති කුපිත ගති තියෙනවා. එතකොට යෝගාවචරයට ඕන තරම් තියෙන ඉඳි තුන සමාහට මේ විදිහට බුබ්බා බුබ්බේ අනුසති ඥානෙ ඇත්තෙත් නෑ සමාහට. සමාධිය ඇති වෙලත් නෑ. නමුත් ඒකට අවශ්‍ය කරන බීජ තියෙනවා. එහෙම නොවි කෙලවරටම යන්න ඕනේ කියන ගිහිලා මට මේ තියෙන කුප්පන ගති, විප්පන්දන ගති, පරිකසිත ගති නැති සාන්තනෙච්ච ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන විදිහට ඒ සාන්තේ ප්‍රණීත ආදී වශයෙන් ඇත්තා වූ සිල් සංස්කාරයන්ගේ සංසිඳීම නම් නිවන අදහන සුළු ගතියෙන් පවා අර පටි පරිකසිතේ අර වික්ඛන්දිච්ච ටික අඩු කරන ගතියක් තියෙනවා. ඒ ඇදහිල්ල කියන්නේ තාම මේ සුතේ අහපු දේ අදහන්නේ. ඒ අහපු දේ තුල උනත් සරුවත් සාන්තේ මතක් කරනවා එහෙනම් අහගන්න හොඳට මේ කරුවත් දේශනාව ඒකදී මේ සම්‍යක් දෘෂ්ටි පහළ වෙන්නම නාම රූපාණ ඒ තත් නාම රූපාණ යථාව දස්සන දික්ති විසුති නාම. ඒ නාම රූපයන් නාම රූපයන් වශයෙන් හොඳ හැටි දැක්කොත් ඔන්න ඔය විදිහේ මේ සස්සත දික්තියට හෝ උච්චේල දික්තියට කියන මුළු සදා කායික පවතින ආත්මයක් කියනවා කියලා ගත්ත දැඩි සදාතනික මතය හෝ නැත්නම් මේ ජීවිතයෙන් සියල්ලම අමාර වෙනවා පව් කෙරුවත් තින් කෙරුවත් දෙයක් සිදු වෙන්නේ නැහැ කියන උච්ඡේදවාදයේ කියන දෙකටම නොගියේ සම්මාදිට්ඨිය කියන මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්න පුළුවන්. ඒ සඳහා ප්‍රථමයෙන්ම ඉල්ලා සිටින්නේ මූලික සුදුසුකම් වශයෙන් කියන්නේ නාම රූප දෙක පිළිබඳව යථාව දර්ශනය. යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. ඒව ඇති හැටියෙන් දකින්න ඕනේ. මෙන්න මේ ඇති හැටියෙන් දැකීම නැතුවට අපි කියනවානේ මෝහය කියලා. ඇති හැටි නොදකින්න විද්‍යාව කියලා ඇති හැටියෙන් නොදැකීම කියන අවිද්‍යාව කියලා. ඇති හැටියෙන් දැකීමද අපි කියනවා ආලෝකය කියලා. ඇති හැටියෙන් නොදැකීමද අපි කියනවා මෝහය අන්ධකාරය කියලා. ඇති හැටියට දැකීම සඳහා මාර්ගයට අපි කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. එහෙම නැති දේවල් වලට කියනවා අන්තගාමී කියලා. කාමයේ කාමච්ඡාමේ කාමික කල්ලිකාන් යෝගේ අත්කලමතාන් යෝගේ අන්තවාදී කියන අපි දැන් හොයන්න හදන්නේ මධ්‍යම ප්‍රතිපදාව විද්‍යාව ඒ වගේම ආලෝකය. ආනේක සඳහන ඉස්ලාම යානාම රූප ධර්ම පිළිබඳව යථාභූත ඥාන දර්ශන ඇති කරගන්නවා. ඉතින් එතෙන්දි මම ගිය පාරක් සාමාන්‍ය මතක් කිරීමක් කරා. ඒක මෙතෙන්දි අපිට ඉස්තිර කරගන්න වෙනවා ඉස්සරහට වැඩ කිරීම සඳහා අවශ්‍ය කරන උපකරණයක් වශයෙන් මේ අපතුල ක්‍රියාත්මක වෙන මෝහය ආවාර දෙකකින් සත්තු දෙකකින් ක්‍රියාත්මක වෙයි. එක සත්තුවක් අයිතරට හරියන්නේ නැහැ. පළු දෙකකින් වැඩ කරන්නේ. එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව කියලා ඇත්තටම කියන දේ මොකක්ද කියලා දන්නේ නැතිකම. නොදැනුවත්කම කියන්නේ. අනිත් එක තමයි මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියන එක මේක මෙහෙමයි කියලා වරදොල වටහාගෙන තියෙන කතිය. ඒ සාමාන්‍යම වෙන්නේ ඒක. එහෙම නැත්නම් ඒ කවුරු හරි දීපු ලණුවක් කාලා කාගේ හරි දෘෂ්ටිගතයකට අහුවෙලා ඒ ඇත්ත නැත්ත කරලා හරි වැරද්ද කළා පටලවාගත්ත වටහාගත්ත පටලවා ගැනීමයි මේ මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා කියන්නේ. දැන් මේ අවිද්‍යාව මේ විදිහට පළු දෙකකට තියෙනවා නම් අපිට විද්‍යාව පහල කරන්න වෙන්නේ පළු දෙකකට. ඒක තමයි සර්වඥාණන්ගේ මේ සියුම් මේ ක්‍රමය. මේකට ප්‍රශ්න ඉතාමත් පවිස්තරව කිසිම ගැටලු තනක් නැති වෙන්න කඳේ ගල බීර වගේ තෝරන්නේ උන්වහන්සේ දෙන උත්තරේ අර ගැටේ තාලෙටම සෑම පියවරකටම සෑම පිළිතුරක් සහිතයි. ඒ නිසා මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව, අපපටිපත්ති අවිද්‍යාව කියන මේ අවිද්‍යාව කොටස් දෙකට විද්‍යාවට එන කොටස් අපිට වෙනවා මේ කොටස් දෙකකට කඩන්න. ඒ නිසා සරුවචනාංශේ ප්‍රශ්නයක් දිහා බලන සෑම වෙලාවකම කසන්ත බික්කවේ බික්කු භූතං භූතකෝ පස්සති. ඇත්ත ඇති ඇතිෙන් දකින්නයි කියලා මම කියන්නේ මොකටද? එතකොට මේ සර්වඥාන්තිගේ අදහස වශයෙන් අපි දැනගන්න ඕනේ අභූතය, අවිද්‍යාව, මෝහය ආවාර දෙකකින් ගැටලා තියෙනවා. එක තිරකිනේ තිර දෙකකින් ගැටලා තියෙනවා. ඒ නිසා සර්වඥාන්තේ මේ තිර දෙකම ගලවන ක්‍රමේ පෙන්නලා දෙන්නයි මෙහෙම ප්‍රශ්නයක් ආන්නේ කතංච බික්කවේ බික්කු බුහුතං බුහතතෝ පස්සති. මහණෙනි කෙසේනම් භික්ෂුවක් විසින් ඇත්ත ඇති හැටියෙන් දකීද ඇතිදේ ඇති හැටියෙන් දකීද එතන භූතං භූතතෝ පස්සති ඇත්ත ඇති ඇතිෙන් දැක්කට පස්සේ ඒක නොදැනීම නම් වූ අවිද්‍යාව නැති කරන්න හේතු වෙනවා. ඒක දැක්කට පස්සේ දෙවෙනි පියවර තමයි භූතං භූතතෝ විස්වා සත්‍ය නිබ්බින්දති නිබ්බින්දාය විරාගාය විරාග නිරෝධාය ප්‍රතිපන්නෝ කියන විදිහට භූතය භූතේ වශයෙන් දැකීම එකක් ඒ දැකපු භූතයෙන් ඇති හැටියෙන් කලකිරවා ගැනීම නැත්නම් හිත වෙන් කර ගැනීම, එයින් වෙන්වීම, එයින් නතර කර ගැනීම ඒ සඳහා පිළිපැදීම දෙවෙනි ක්‍රමය. ඒක නිසා ඇත්ත ඇති ඇතියෙන් ප්‍රථමේ පිරිසිදු මනසකින් දැකීම අවශ්‍යයි. ඊගාට ඒ දැකපු දේ ඒ රෝගය, ඒව නැත්නම් ඒ අනිත් උල නැත්නම් ගැලිච්ච විස දුරු කිරීම තව එකක්. ඉතලා උල විස තුවාලය වශයෙන් දකින්න. දෙක ඒක ගලවන්න උත්සාහ කරනවා. මේක අපි සර්වචනාංශගේ දේශනා විලාසයක් වශයෙන් මේ තිස්සට වෙන දේශනාවල් ඉදිරිපත් කරගත්ත ඔය ඉති උත්තර පාළිය තියෙනවා ද්වේ මේ භික්ඛවේ දේශන භගවතෝ දේශනාය කතමේ ද්වේ මේ මම මෙහෙම අරුවා ආනන්ද සාන්ත බඳ කරන සර්වචනාංශගේ සාමාන්‍ය දේශනා විලාසයේ දෙපෑවරක් දෙආකාරයි පළවෙනි එක තමයි පාපං පාපතෝ පස්සත අයං පතම දේශනා. පාපයේ පාපේ වශයෙන්ම දක්ුව ඒක පළවෙනි දේශනා. දෙක පාපං පාපතෝ දිස්වා සත්‍ය නිබ්බින්දාය විරාගාය නිරෝධාය පටිපත්තක. පාපයේ දෙවෙනි කොටස තමයි පාපේ පාප වශයෙන් දැක එයින් හිත වෙන් කර ගැනීමට එයින් හිත නතර කර ගැනීමට දුරු කර ගැනීමට පිළිපදින්ට ඒ දෙවෙනි ක්‍රමය. දැන් අපි සාමාන්‍යයෙන් දකිනකොට පේන ප්‍රශ්නේ තමයි මේ දෙක පටවන්නේ. පාපේ පාපේ වශයෙන් දැකීම වැදගත් වූ මුල්ලු පූර්වාංගම වූ පළවෙනි පියවර. දෙක තමයි දුටුවා වූ පාපෙන් වෙන් කිරීමට කටයුතු කිරීම. මේකද කියනවා ක්‍රියාව කියලා. ප්‍රතිපදාව කියලා. පාපේ පාපයෙන් දකින්න බොහොම විවේකීව කලබල වෙන්නේ නැහැ. ඊගාවට දැක්ුවා දුටුවා වූ ඒ පාපයෙන් ගෙන්වීමට කටයුතු කරනවා. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ පාපේ පාපේ වශයෙන් දකින්නත් ඉස්සරලා ඒක නැති කරන්න අයින් කරන්න අහංගන්න ඒක නෑ කියාගන්න දඟලන ගැතියි. ඒක ඔන්න ඔය දෙක ආවට පස්සේ මේ පුත්තක්ඥයා හැම වෙලාවෙම ගුණා බඳපු කරත්තේ ගුණා ඉස්සලා ගියොත් හරින එක ගොංගඩක් කියලා හිතලා කරත්තේ ඉස්සර ගන්නවා. ඒතර ගොනාට තේරෙන්නේ මේ මමද ගොනා නැත්නම් කරත් එළෝනේ කාට ගොනා කියලා. ගුණා ගන්නවා මම ඉස්සර වුණොත් මම කරන්නේ කොහොමද කරත් තියෙන්නේ අරගෙන යන එක තමයි. එනමුත් ඒ ගුණා එළවණු මිනිහා හිතනවා කොනෙක් ඉස්සර වෙන්නේ කොහොමද? කරත් ඉස්සර කෙරුවොත් හරි. නමුත් බොම් කරත් කවදාවත් රිවර්ස් ගියන එකක් නැහැ. ඒක ඒකකොට ගුණාටයි වැඩියෙන් අප්සෙට් යන්නේ කවුද ගුණා කියන්නේ. අන්නේ වගේ තමයි ප්‍රශ්නේ දකින්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ පිළිතුර හොයන්න හදනවා කියලා කියන්නේ කරත් ඉස්සර කරනවා කියන්නේ. හොඳම දේ තමයි භූතං භූතචෝ පස්සත නාම රූපාණ නාම රූ ඒ නාම රූපයන් නාම රූප වශයෙන් යථාව දස්සනීය පළවෙනි අවස්ථාවයි ඊට පස්සේ තමයි මේ නාම රූපයන් වල තියෙන පස්සතවාදෝ උච්ඡේදවාද අනුව ඒවා දුරු කරන්න හෝ ලං කරන්න හෝ මධ්‍යම ප්‍රතිවදා තෝරගන්න තියෙනවා ඒවා දකින්නත් ඉස්සෙල්ලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වොත් මොකද වෙන්නේ කවදාකවත් නාම රූප පිළිසිදුව දැක ගන්න හම්බෙන්නේ. ඒකයි මේ කරකොල ගේන අතර මෙතෙන්ද. ඒක නිසා ඉස්ලාම් කියන්නේ භූතං භූතතෝ පස්සති. භූතේ භූත වාසේ. නාම රූප නාම රූප වාසේ පූර්ව නිගමනයකින් තොරව සුද්ධව බලන එකට අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේ නාම රූපයන් අපි සස්ත දික්කයක් ඇති කරනවා එනතම මේ නාම රූපේ උච්චේජිත ඇතිවෙන ඒවා දකින්නේ කොහොමද මේවා තමයි අපි මේ සංසාරට අදමැද තිබ්බේ කියලා නාම රූප දකින්නත් ඉස්සරලා ඒ නාම රූප වලින් විරාගාය නිරෝධාය නිබ්බින්දාය කියන අනිත්‍ය දුක්ඛ අනත්තන් කියලා ගත්තොත් ආනාර විදියේ කරත් ඉස්සර කරගත්ත රසයක් එනවා. ඒ නිසා මේ විපස්සනා භාවනා උගන්වන ගුරුවරු මේ කාරණා පිළිබඳ හොඳට දැනුමක් ඇතුව යෝගාවචරයාට මතක් කරන්නේ නාම රූපාණං යථාව දස්සනං විච්චු විසුද්ධි නාම. නාම රූපයන්ගේ ඇත්ත ඇති ඇතිෙන් දැකීමමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ. ඊට පස්සේ තව ගොඩාක් තියෙනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය ආදී වශයෙන් විසුද්ධි ගොඩාක් එනවා. නාම රූප නාම රූප වශයෙන් දැක්කොත් මේ නාම රූප වශයෙන් දකින්න ඉස්සරලා නිවානිත්‍ය දුක්ඛය නාත්තයි කියන ගත්තොත් ඒ ටිකවත් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක බොහෝමත්ම වෙන විදිහට කියනවා නම් සම්මිය දෘෂ්ටික පුදුද්ද පුතා කියලා ඉඳලා අරියත් මාර්ගයේ දක්වාම කිසිම තැනක බිම තියන්න බැරි වටින උපදේශයක් අතර තියෙන්නේ මේ සාතන පියවර දෙකකින් පාර දෙන. ආනිකට කියන ප්‍රතිපදා කියලා එක එක පහරෙන් පාර දෙන්න කියොත් ඒකට කියන ප්‍රතික්‍රියා කරනවා කිය. ඒකකොට කුප්ප ගතියක් තමයි මතුවේ. අවුල් කරගන්න ගතියක් තමයි ඇති වෙන්නේ. ආන්නේ අවුල නැති කරලා අපි අවුල් කරපු ගැතිය හොඳට දැක ගන්න ඕන. අතීතයේ දැක්කයි කියලා කියන අපි අදහස් කරන්නේ අපි අනබු ඇනිල්ල. අපි කරලා තියෙන විකාරය. ඒ මොකද මේ මේ සතා බහින්නත් ඉස්සලා ඌ මරලා. මේක විතර ගෝර හර්තේ කියලා මරලා. නමුත් ඊට ඉස්සලා මේ සතා දකින්න ඕනේ. මේක පිළිබඳව නැහැද නැහැද කියන්න බෑ දැන් නම් අපි ඉන්නේ 21 වෙනි සතවර්ෂය නිසා 20 වෙනි සතවර්ෂයේ පහළ වෙච්ච ඒ ප්‍රධානම ගණිතඥයා අයින්ස්ටයින් තුමා ඒක තමයි ක්වොන්ටම් තියරි එකට එහෙම ලොකු වේදිකාවක් සකස් කරලා ඒ තුආකල් පැවති භෞතික වාදයේ නිව්ටෝනියන් නිව්ටන් අයිසෙක් නිව්ටන් තුමා හොයාගත්ත දේ අපේ අද ලෝකෙට මදි බව හොඳටම පෙන්නපු ප්‍රධානම පෙළේ සොයා ගැනීම උනේ අයින්ස්ටයින් තුමාගේ එතුමා හඳුනාගත්තේ බොහෝ දෙනා ගණිතඥයෙක් වශයෙන්. එතුමා හැමදාම දුර පළාත් වලට හරියට යනවලු ඒ ගණන් පිළිබඳව නව ගණිතය, උසස් ගණිතය, ව්‍යවහාරික ගණිතය, සූත්‍ර ගණිතය කියන ගොඩාක් විෂයන් තියෙනවා. ඒ ගණිත සාහිත්‍ය උගන්වනවා. ඉතින් අන්තිමට මෙයා ඒක තමන්ගේ මුළු දැනුම මේ පිටු කරනකොට කියලා කියනවා මුළු ගණන් ශාස්ත්‍රයේම තියෙන වටිනාකම තමයි උත්තරේ නෙවෙයි ගාන හරියට තේරුම් ගැනීම කියන්නේ. ප්‍රශ්නය හරියට තේරුම් ගැනීම තමයි මුළු ගණන් ශාස්ත්‍රයේම උත්තරේ. ලකුණු ලැබෙන්න නම් උත්තරයට බව හැබෑව. නමුත් ලකුණු ලබන්න මේ ගාන සිලුකරන්න විසඳන්න මොන සමීකරණේ යොදන්නවද කියලා දැනගන්න මේක බීජ ගණිතයක්ද, වේග ගාමිතියක්ද, නැත්නම් සුද්ධ අංක ගණිතයක්ද, ව්‍යාපාර වස්තුවක්ද, දීප්‍ය බෙදීමක්ද කියලා දැනගත්තේ නැත්නම් අපි මොන සූත්‍රයක් මොන සමීකරණයක් වදලා මේක විසඳන්නේ. ඒ නිසා හොඳට ගාන දිහා බලන්න. බලලා හොඳට ගාන තේරුම් ගත්තා නම් අපි විභාගෙට ගිහිල්ලා විභාග ප්‍රශ්න පත්‍රය තමයි ඩෙස්ක් එකට තියෙනවා. හොඳට ගාන දිහා බලලා මේක ව්‍යාපාර වස්තු ගන්න මේකෙන් ආන්නේ මේ ප්‍රකෘති හම්බෙන ලාභ කොච්චරද කියලා දැනගන්නයි තියෙන්නේ කියලා දන්නවනේ අනිවාර්යයෙන්ම දිවැසි දත්ත ටික තියෙනවා ගානේ. ඒ දත්ත ටික පිළිගත්තොත් පස්සේ උත්තරය හම්බෙනවා. තමයි තියෙන්නේ පියවර කීපේ ගාන ලිව්වා, පියවර කීපේ ලිව්වා, උත්තරේ කීප දෙකක් ඇහුවා. ඒ ගාන දාන්නේ නැතුව අපි කොලේ කොච්චර ලියාගෙන එහාට මෙහාට පටමැව්වත් කවදාකවත් ඒක සුළු කිරීමක් වෙන්නේ නැහැ. ඒ විසඳීමකට යන්නේ. මොකද මේ ගාන විසඳන්න ඔය ගන්න ඕන මොන සමීකරණයද මොන ප්‍රමේයද කියලා දන්නේ. ඒ නිසා මේ ගාන දිහා බලන්නේ එක ඉතාමත්ම වැදගත්. ඒක සාරවත්නාට හොඳ තෝම ඉස්මතු වල තියෙනවා මේ භූතං භූතතු පස්සත. භූතේ භූතේ වශයෙන් දක්ව උත්තර හොයන්න යන්න එපා. ගාන ගාන වශයෙන් දැක ගන්න. නැත්නම් පාපම් පාපචෝ පස්සත. අක්ෂයන් අක්ෂේතෝ පස්සත. තමයි දුර්ලකම දුර්ලකම වශයෙන් දකින්න. අතබෑ අතපසු වීම අතපසු වීම වශයෙන් දකින්න කියන්නේ. ඒකට උපමාවක් දෙනවා මේ කැලේ ඉන්න අලි රැන් වල අලි රන්චු වල ඉතින් ඉතරනම් ඉතින් මේ මිනිස්යා කියන දෙපා සතාගෙන් බාධා නැති නිසා ඒ වගේම දෙපා සතා යට කරගෙන කැලේ නිසින්ද හිටියා. දැන් මේ මොනවා හරි ජීවුණක් නිසාවෝ නොදියුණක් නිසා හෝ මිනිස්යා දැන් ඒ අලියට අධ්‍යයනය වෙලා තියෙනවා ගෝවියා මනුෂ්‍යයාගේ මේ ගෝවිතං කර්මාන්තේ කරගෙන යන්න ක්‍රමානුකූලව ඉතර කලාගෙඩි කඩාගෙන අලහාරගෙන මනුෂ්‍යයා ජීවත් වෙන හතුම් මලාගෙන දැන් මේ ක්‍රමික ප්‍රතිකම්මයේ ගැල්පතේ කුෂි ඉදම් කලය ආක්‍රමණය කරනවා ඒකට අලියට ඉන්න තැන නැති වෙන්නේ සාලියා නිතරම ඉන්නේ පුදුමාකාර සර්ජනවට ලක් වෙන මනුෂ්‍යයා ඒ නිසා යම් තැනක අලි පංචුවක් විසින් දෙක කකා ඉන්නවා දකින්න කකා ඉන්න වෙලාවක ඒ අලි මහයකා මහාලියා ඉතින් වැඩිම ඒ රැඳේ ආරක්ෂාව සලසන එක. ඒකේ උගේ සාධාරණයක් කියනවා යම්ම වෙලාවක තර්ජනයක් ආවොත් මිනිස් කඳක් ආවොත් කියලා කියන්නේ ආපු ගමන් මුළු අලිරලම නිස්සද්ද වෙන්න ඕනේ. ඒක තමයි මේ කච්චිගේ සම්මුතිය. එතරම් පැටවුලේ දුවනවා, මෙහෙ දුවනවා, අතු කඩනවා, මඩ ගා ගන්නවා, පස්ස මේ පොළවේ උලනවා, নানা ආකාර අලිසෙල්ලම් තියෙනවා. ඒත් යම්ම කිච්ච තර්ජනයක් ආපු ගමන් මුළු අරිලරම නිස්සද්ද වෙනවා. පොඩි පැටව දන්නකෝ එහෙම මේ වෙලාවේ කැලයට පැනනොත් උන්ට ගහලා අලි රළ මැදට ගෙනලා ඉර කරනවා. ඉර කරලා දින කර්මනේ ඉතිපයි. ඒකෝට මහාලියා කියන්නේ මහායකා ඌ කරන්නේ ඌගේ හොදේ පුදුමාතරම් උසල හැම පැත්තටම දාලා බලනවා කොයි දිහාවෙන්ද ගඳ එන්නේ කියලා. ගඳ ඇවිල්ලා ඌ හරියට තෝරලා එක්ක අපි මූට ගහමු නැත්නම් අපි පැනලා යමු කියලා යා කීඳු කරනකම් අනිත් කටේ නිස්සබ්ද වෙනවා. නොවුනොත් ඒ අලියට ඒ රැළ පාලනය කරන්න බෑ. ඒ රැළ ඒ අලිය මහයකයි විතර ගණන් ගන්න එපා. ඒක නිසා මොනවාරි දෙයක් වෙච්ච ගමන් අවශ්‍ය කරන්නේ නිස්සද්ද වීමයි. ඉවසීමයි. ඒ ඉවසුවාට පස්සේ ඒ වගේ වෙලාවේ අර තක්මුක්ක වෙන කෙනාට අර විප්‍රාන්තිත පරිසසිත කියන එකකට දෙන්න තියෙන්නේ වහාම ක්‍රියාත්මක වෙන හදිස්සියෙන් දැන් අපි කර්ධනයකට ලක් කරලා තියෙන ඉගෙන ඉතින් කරගන්න මොනවා දැකලා මොනවා ධනගෙන කා ගන්නවා දන්නේ. හැබැයි බොරුවට නෙමෙයි කා ගහන්නේ. අර පරිපසිතේටයි නිස්සන්දිතේටයි. නමුත් ඥානවන්තයා කියනවා මෙන්න මේ වෙලාවේ තීන්දුවක් අරගෙන මිස ක්‍රියාවක් වෙන්න එපා. ඒ තීන්දුව ගන්න ඕනේ ඒ යථාභූතව. කාරණා කොහෙලා බලලා. එහෙම නැත්නම් අර පිළිගහයට පුතියන් හිටපු හාවට වෙච්ච දේ වගේ අල්ලත් අකුට පිළිගෙඩි වැටිච්චට පස්සේ උගේ හාමුලියට කල්පනා වෙනවා අහසකට වැටෙනවා කියලා. ඒ තීන්දුව පන් අම්මා. කැලේක දාගෙන දුව. ඊගාට යන එකක් තියෙනවා මොකද හාහං කතාකට ඉන්න වෙලාව නම් මේ කොලේ අහර කඩාවේ. ඉන්නේ මෙන්න බොරු කෙනෙක් නෙන්නනේ අහිංසකයි නෙමෙයි එළවලු කන එකානේ. ඉතින් පිටිපස්සේ දුන අනිත් එක. සංකීර්ණ බලන්න මුළු කැඩේම කතාවේ යන්න පටන් ගත්තා. සිංහ ආයතන නැතකල කොහෙද බලව යන්නේ මොකද කියලා අහනකොට අනේ හාන්තුන්නේ අනේ රාලහරි කලකට කතා කරමින් ඉන්න වෙලාවනේ අහර කඩාවේ. කවුද දැක්කේ? ඔක්කොම අලිය දිහා බලුවා. අලිය කිව්වා මම මේ ගෝණන් දෝපු නිසා ජීවි. මම නම් දැක්කේ නෑ රාලහන්. ගෝණන්ට කතා කරලා තෝ කවුද? අනේ මේ මුවා දෝපු නිසා ඉතින් මං හිතුවා ඉතින් ඒ තරම් ලොකු එකෙක් එයා දීපු නිසා. මුවා හිවලා දීපු නිසා අහාන්තුනේ මම මෙහෙම කෙරුවා. තෝ කවුද දාගුවා. ඊට පස්සේ මම නීමින් නාදෝ කියනවා මං දීුවා. නීමින් නෑ වරපස්සේ මම හාවා දෝපු නිසා මං අහවගෙන බලනවා හාවා පිටිවසින් නැතුවා. ඇත්ත තමයි හාන්දුනේ මම උද්‍යානේ නෝද මෙන්න ඩෝංගල හබ්දයක් අහුණා සද්දක් ගන්න අහද කඩන්නේ වත්ම ගමල්ල යන්න බලන්න කියනකොට තේරෙම බෑ. ඔය පැත්තෙන් තමයි කඩන්නේ බෑ. මේකනේ මම ඉස්සර වෙන බරල් යන්න කියවට පස්සේ ඕන අලිය ඉඳලා ගන්න නැත්තම් කුඹස්සලි පලනවනේ කියන්නේ. ඉතිපස්සේ පිටල් කියලා බලන්න ඕන්න බෙලි ගෙඩියයි පල්ලක් අය දැක්කට පස්සේ කිව්වා මේ හා මොලයක් සියාපු කාරණා නිසා මඩයි වෙච්ච කෙලියේ. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරන හා වගේ දර්ශනය බලු දර්ශනයයි සිංහයාගේ දර්ශනය සිංහ දර්ශනයයි කියන්නේ. බල්ලෙකුට ගලක් අහපුවාම බල්ලා ගල දිගේ දුවුවයි කියලා හපල හපල හපල ගත කරා ගන්නවා. සිංහ කියන දන ගලක් ගහුවොත් ඌ එකක් ගහනකම් කරබන්නේ දෙක තුන බලනකොටම කවුද ගහන්නේ කියලා දැන්න ගහක එක බලනවා. බල්ලානේ බල්ල ගල හපනවා. සිංහ ඒකට කියනවා බලු වැඩි කියලා. සිංහාගේ තියෙන්නේ එන තන පොඩක් බලන්න. බල්ලවල මුලම නැති කරන්නේ. අන්නේක බුදුහාමුදුරුවෝ කියනවා සිංහ පැටව වගේ යමක් වෙනකොට ඉතින් මුලට හිත යොදලා මේකේ ඥානතෝ පස්සතෝ වේදිතා. දැක දැන අත්දැකීමක් ගන්න. එතකොට මේ අහකට කඩන්න වදින දුවන් දෝන කියලා කලබලයක් නැහැ. ආන ඕක යෝගාවචර ජීවිතේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක මම මේ ලෝක නිදර්ශන ගැන හදපාලා කතා කරේ. සම්බන්ධ වෙන එකට මතක් කරන්නේ අරමුණක් එදනා පින්වීම එනත හැකියි. නැත්නම් ආස්වාසේ නැත්නම් ප්‍රස්වාසය. එහෙම නැත්නම් සක්මනේ වම පතේ දක්න වශයෙන් ඒ අරමුණ එනකොට කිසිසේත්ම පූර්ව නිගමන මොනක්වත් නැතුව ඒ අරමුණ දිහාම බලන ඉන්න ගතිය තියෙනවා. ඒ අරමුණ අපි අද ආරම්භ කරපු යෝගාවචරයක් වශයෙන් ආධිකම්මික යෝගාවචරය කියලා මේකට කියන්නේ ආරම්භක යෝගාවචරය වශයෙන් ආස්වාසිය අපි දකින්නේ බොහෝ දුරට පිපිලාවටපත් වෙනවා. ආස්වාසිය සෑහෙන කොටසක් ගෙවම් කරගෙන ඒක ගොරෝසු මට්ටමට ආවට පස්සේ තමයි යන්නේ නාසිකාග්‍රය හෝ උඩුතල හෝ ඔන්න පීරාගෙන යනවා තියෙන්නේ. පිම්බීමක් ආවනම් අර ඇඳගෙන ඉන්න ඇඳුම තල්ලු කරගෙන බැඳගෙන ඉන්න බඳපතියක් තල්ලු කරගෙන පිම්බීගෙන එනකොට ඔන්න පිම්බීම තියෙනවා. එතකොට හරි අහුවෙච්චාම අපි ඒ අහුවෙච්ච වහාම ආස්වාසේ හෝ පිම්බීම නැත්නම් ප්‍රස්වාසයත් මේක මෙහෙමමයි හැකිලිමටත් මෙහෙමයි පායත බිමට දැනෙනකොටම දැන් මේ පිම්බෙන වාරයක දැනෙනකොටම මෙනෙහි කිරීමෙන් අපි එකට භාවනාවට නැංගුවා නම් කර්මුනේ එනකොටම තමා නොවි තමා වුණොත් ඉන්නේ තවත් ගොරෝසු වෙනවා මේක තමා නොවි වෙනකොටම මෙනෙහි කරා නම් අපි දැනගන්නවා මෙතනින් එහාට පස්සතෝ ඥානතෝ දැක්ක දන්නවා මෙතෙන් ඉස්සලා කොටස අපස්සතෝ අජානතෝ. මෙනෙහි කිරීමෙන් තමයි අපි දැන දැක කියන තත්ත්වයට පත් වෙන්නේ. මෙනෙහි කරන්නේ ඉස්සලා කොටසක් තියෙනවා ඒක නොදැක නොදැන සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට අපි හිතනවා ආසසි මතින මතින වාරි පිම්බීම මතින මතින වාරි මෙනෙහි කරන්න පටන් ගත්තොත් එන එන පිම්බීම තමා නොවි අප්‍රමාදීව මෙනෙහි කරන්න පටන් අරගත්තොත් පහුවෙනකොට පහුවෙනකොට කාරණා දෙකක් මතක් කරන්න ඕනේ සංකීර්ණ කරන්න නෙවෙයි මම මේ කියන්නේ දාස්යන් තියෙන නැත්නම් මේක හොඳ ප්‍රමාණ වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් අනිත් පැත්තට ප්‍රෝජෙන බෙස ගන්න පුළුවන් එකක් තමයි එන්න එන අරමුණ මෙනෙහි කරමින් යන්න පටන් අරගත්තොත් ආස්වාදයේ නිවීමක් සිද්ධ වෙනවා ප්‍රස්වාසයේ නිවීමක් සිද්ධ වෙනවා බින්දීමේ නිවීමක් සිද්ධ වෙනවා හැකිලීමේ නිවීමක් සිද්ධ වෙනවා එසා ගොරෝසු தත්තරපත් වෙලා මේක ස්පර්ශ කරනකන් හිතලා සතිය පිහිටවාගත්ත කෙනාට දැන් එච්චර ගොරෝසු නැතුව තියෙද්දි සතිය පිටවා ගන්නට ලොකු ආරාධනාවක් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට නිස්සද්ද වෙන්න වෙන්න වෙන්න වැඩි සතියකින් ඒක දිහා බලන ඉන්න වෙනවා. දෙක තමයි ආස්වාසය යම් ප්‍රමාණයකට ආවට පස්සේ ඉස්සලා තේරුනේ. ඒකම නැවත නැවත බලන්න පටන් අරගත්තොත් අතරමැද වේදනාව හිතිලි සබ්ද නැතුව එච්චරම ඕරන්න ඉස්සරලත් ආස්වාසයක් තියෙන බව. එච්චරම මොරණ ඉස්සල පිම්බීමකුත් තියෙන බව තමයි වැටෙන්න පටන් ගන්නවා. ඒකෝට යෝගාවචරයට විනෝදාංශයක් ඇති වෙනවා. එහෙනම් ඊට චිත්තක්ෂණයකට ඉස්සල මට මේක අල්ලන්න බැහැ. හැබැයි එතන ප්‍රධාන බාධකයක් තියෙනවා. හිත නිතරම නන්නත්තර වෙනවා නම් හිතවිලි දිගේ වේදනාව දිගේ ශබ්ද දිගේ මේ වගේ අරමුණේ ගැඹුරට යන දින අවස්ථාව වෙනකොට හිත නන්නත්තර වෙනවා වල්මත් වෙනවා. එකම අරමුණේ නැවත නැවත මෙනෙහි කරන්න පටන් අරගත්තොත් අරමුණ එච්චර මෝරන්න කලින් චිත්තක්ෂණයකට කලින් අල්ලා ගැනීමේ ව්‍යාපාරේ ඉන්න ගත්තොත් යෝගාවචරය කාන්දම තැල්ලුවා වගේ භාවනාවට නිමග්න වෙනවා. අපි මේක ලෝක විවහාර වචනෙන් කියනවනම් ගහ පොරෝයින් කපනකම් ඉඳ දෙන්නේ නැහැ. නියපොත් එක්ක කරන්න පුළුවන් වෙලාවේ ලපටි ලදරු වෙලාවෙම කඩලා ගන්න. මෙන්න මේ විදිහට වැඩ දෙකක් වෙනවා. එකක් තමයි මූලිකවම සුවාසේ නතර වෙනවා ආස්වාද ප්‍රසවාස සංසිඳනකොට සතිය දුර්වල කෙනා කරගන්න බැහැ. ඒ නිසා සතිය ඉබේ වර්ධනය. දෙක තමයි ආස්වාසයේම චක්කාකාර වර්ධනය තියෙන්නේ. ඒක ඊට මොහොතකට කලින් දැක ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මොහොතකට කලින් දැක ගැනීමේ අවස්ථාව කියන එකයි ඒ වෙලාවේ හිතේ හිතවිලි නැහැ, සබ්ද නැහැ, වේදනා නැහැ කියන එකයි සමානයි. මොකද හිතවිලි වේදනා සාද්දෝලෙන් විචිත්ත වෙච්ච මානසිකට ඒ ආස්වාසේ ඉන්නකොටම පැනලා අල්ලගන්න එක ඊට චිත්තක්ෂණයට කලින් අල්ලගන්නවා කියන එකත් කෙරෙන්නේ. ඒ නිසා නුඹව එකලස් සිට හිතක් ඇති යෝගාවචරයේ හිතක් ගණන්නේ කතා කරන්නේ. නමුත් මේ යෝගාවචරය දියුණු වෙන්නේ මෙහෙමයි. මේ විදිහට මේ විදිහට අරමුණු එනකොටම අල්ලා ගැනීම අප්‍රමාදී භවත ප්‍රධාන චෛතසික දෙකක් උපකරණ වශයෙන් ක්‍රියාත්මක කරනවා දල්වාගත් වීර්ය අඛණ්ඩ සතියක්. දල්වාගත් වීර්යය කියලා කියන්නේ ඊගාව දවසේ ඊගාව දවසේ කියන වරදිනේ ඊගාව ආස්වාසේදී මම අර තිබුණට වැඩිය කලින් අල්ලගන්න ඕනෑ කියලා ඒ කෙරෙහිම එල්බගා ඒ කෙරෙහිම දල්වාගා ඒ තරදීම netතරදී බලාගත්ත වීර්යයක් අවශ්‍යයි මේකට අපි කියන්නේ මෙනෙහි කිරීම කියලා මෙනෙහි කිරීම එනවනම් අඛණ්ඩ සතියේ අතර වාරදී කොහොමද ආස්වාදයේ බලන යෝගාවචර ප්‍රස්වාසයේදී ආස්වාද ප්‍රස්වාසයක අතරදීවත් සතිය හලන්න බෑ. හලන්නකෝ අකණ්ඩ සතියක් තියෙනවනම් ගන්වාගත්ත වීර්යයෙන් බලනවනම් ඒ යෝගාවචරයට ඒ ආස්වාදයේ වෙනකට කලින් ටිකක් ඉඳගමින් ටික ටික ටික ටික මුලට අදිනවා මෙන්න මේක තමයි යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය. මොකද වෙන්නේ අර වාගේ අජානං අපස්සතං කියන බහුමත වලට හිත නැහැ අරමුණ එනකොටම සුද්ධ අවස්ථාවේදීම වහ වහ මෙනෙහි කිරීමේ හිත ලං වෙනකොට අර මේක සාස්වතද අසාස්වතද මේක පොඩ්ඩක් ඒකක් බීලා ඇවිල්ලා බලන්න ඌව මොනකද අරමුණ එන්නකොටම අල්ල නිසා චිත්තක්ෂණ කලින් අරමුණ අල්ලනවා කියලා කියන්නේ චිත්තක්ෂණයක් හිත පිළිසි කියලායි කියන්නේ. වෙනකට වඩා පිළිසි කියලා. තවත් අනිත් තවත් චිත්තක්ෂණයක් කලින් ඇල්ලුවොත් තවත් චිත්තක්ෂණයක් කලින් හිත පිළිසි දෙයි. නිකලේ. ඒ මොකද අරමුණක් හිතට ගත්ත වෙලේ ඉඳලා හිත සීඝ්‍රයෙන් කෙලෙස් වැඩනවා. ඒ වැඩෙන කෙලෙස් ධාරාවට නොතබා සතියක් වීර්යයක් දෙක අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවනම් අරමුණ පටන් ගන්නකොටම හිත අදින ගතිය මුලට අදින ගතිය යෝනිසමනසිකාරයේ එnde එnde එnde සත මනසිකාරය උපාය මනසිකාරය කියලා මේකට කියනවා උපගත මනසිකාරය අනුපාය මනසිකාරය හැලෙනවා කල්පනාවල් බෑ හිතේ හිතින වෙලාවක් නෑ වේදනාව බලන්න වෙලාවක් නැහැ, ශබ්ද අහන්න වෙලාවක් නැහැ. අරමුණේම නිමග්න වෙනකොට ඒකේ තියෙන අර අවිද්‍යාව කැපිච්ච පිරිසිදු මනසක් ඇති වෙනවා. ඉතින් මේකට ඊට ඉස්සෙල්ලා ඇති වෙන චිත්ත විසුද්ධියේ මුක පිරිසිදු පිරිසිදු තත්ත්වයක්. එහෙම වෙනකොට වෙනකොට එන්න එන ඒ රූප කොටාටය අරමුණේ වෙනදාට වඩා විස්මුණු නැතුව, සරසී නැතුව හෙළුවෙන්න. ඇති හැටි වෙන්න. යථාව දර්ශනයෙම දැක ගන්න පුළුවන්. එතකොට කමන්න තේරෙයි ඕනම් දෙක තුනකට දාලා පෙන්වන්න පුළුවන් එකක් තමයි මම මෙච්චර සියුම්ම ආනාපානිය දැකලා තිබුණේ නැහැ බලනකොට මේක නැති තැනකින් පටන් අරගෙන තමයි මේ ගොරෝසු වෙලා තියෙන්නේ ඉස්සර මම ගොරෝසු නිසා මම දැක්කේ ගොරෝසු පිට හැමිය විතරයි දැන් එහෙම නෙවෙයි එන්නේ එන්නේ එන්නේ මේක සියුම් තැනකින් බිම් පොළවේ මතින බිම්මලක් වාගේ එනවා එකයි පේන්නේ ඔය පොළවේ උඩ යටත් බිම්මලේ වැඩ කොටසක් තියෙනවා ආන්නේ විදිහට මුලට ඇදගෙන ඇදගෙන යනකොට ආස්වාසියේ විනිදා නොදක පැතිකඩ රාශියක් පේන පටන් අර ගන්නවා මේ කියන අඥාත්ත බල්ම කියලා කියනවා මේකට ප්‍රණීත බල්ම කියලා කියනවා මේකට එතකොට වර්තමානයේම නිමග්න වෙච්ච බල්මක් එන්න පටන් ගන්නවා දෙක තමයි ඒ දර්ශනය පෙන්වන්නේ ආස්වාසේ වායෝ පොට්ටබ්බ ධාතුන් වෙන්න පුළුවන් පහවිරින් වෙන්න පුළුවන් තේජෝ වලින් පුළුවන් වායෝ වලින් වෙන්න පුළුවන් ඒ නිසා අර කලින් ගත්ත පූර්ව නිගමන නැති නිසා ආස්වාසයේ ඇත්තා වූ එකම ධාතු ලක්ෂණක් නෙවෙයි හැම ධාතු ලක්ෂණයකටම විවෘතව මාර්ග දක්වන්න ඉඩ හම්බෙනවා. ඒකෝට ආස්වාසයේ පවා විවිධ හැඩතල පේන්න පටන් ගන්නවා. තුන ආස්වාසයේ මේ කාලෙට නම් අනිවාර්යම සංසිඳනවා. අනිවාර්යම සංසිඳනවා මොකද ශබ්ද නැහැ, වේදනා නැහැ, හිතවිලි නැහැ, නිදිමත නැහැ, අරමුණේමයි ගත කරන්නේ. එන්ටේට සංසිඳන. එතකොට මේ මිනිස්යාට නැත්නම් යෝගාවචරයට මේ සරුවත් යන සඳහන් කරන්නේ සමන බ්‍රාහ්මණ බොන්තෝ සමන ප්‍රාහ්මණ ඒ උතුම් වූ සමන බ්‍රාහ්මණයට අර ආස්වාද ප්‍රසවාසී මාත්තු නැති සුද්ධ යථා දර්ශනයට එnde ende ende නිමක් වෙනකොට තියෙනවා කවදාකවත් මුල් ආස්වාදේ නෙවෙයි දෙවෙනි ආස්වාදේ. ඒක නෙවෙයි තුන්වෙනි එක. මේක කොච්චර දියුණුවද කියනවනම් ආස්වාදයේ මුල නෙවෙයි මැද කියන්නේ මැද නෙවෙයි අග කියන්නේ කියලා තැනට යනවා. ඒ නිසා දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානතෝ මේ ඉස්ලාම තේරෙන්නේ අංශතේ දීර්ඝ බව. කරගෙන කරගෙන යනවා රක්ඛං වාස්ස සන්තෝ රක්ඛං අස්ස සාමීති පජානතෝ. ඔන්න ඒක රහස් වෙනවා කෙටි වෙනවා. ඒ මොකද කිසිවිලි කලපන චංචල නැහැ. කතා කරන්නේ නැහැ, කාය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මුදුවට හිතෙනීමක් නැහැ. ඊගාට කියන පස්ස සබ්බ කාය පරිසංවේදී අසු සිස්සාමේ තිහිපෙති. ආස්වාදේ මේ මුලය, මේ මැදය, මේ අගය කියන තරමට දැක දැක එහි හික්මෙනවයි කියලා කියන්නේ අපි මෙතෙක් කල් ආස්වාද ප්‍රසවාස කරේ සුවාසෙ. නැත්නම් ආස්වාදයේ නැද පිටකොන්ද විතරයි. අද සම්පකාය වෙනකොට ඒ පිටකොන්දට එන්නේ ඉස්සෙල්ලා මුල් කොටහක් දැක්කේ. මුල් කොටහ විතරක් මේ ආස්වාදයේ කියලා වෙනස අතහැරියාට ඒක ගෙවිගෙන යන වලිගෙකුත් තියෙනවා. කාන්දේ වගේ මුල මැද අග කියලා බලනකොට අර කියපු සමීකරණ දෙකේම මුලට වැඩිය මැද වෙනස් මැදට වැඩිය අග වෙනස් කියනකොට අන්න කියකි ආස්වාද මුළුල්ලම. ආස්වාද කය මුළුල්ලම දැක්කා. මේක Hindu ආගම කියන්නේ ප්‍රාණමය කාය කියලා. අන්නමය කාය, පානමය කාය කියලා දෙකක් තියෙනවා. මේක තමයි අපි මේ පණ කියලා රැකගන්නේ. ඉතින් මේ පණේ ඒ පණට ප්‍රාණ වායුව ආස්වාදයේ ආස්වාදයේ මුලමදාක බලනකොට ඒ යෝගාවචරය යම් වෙලාවක ආස්වාදයේ සියල්ල දැක්කයි කියලා. ඒකලොස් ආකාරය දැක්කයි කියලා මේ විදිහට යොදන්න නම් අඛණ්ඩ වීර්යයක් දල්වාගත් වීර්යයක් අඛණ්ඩ සතියක් විකට එන්නේ. මේක තමයි අපි සීලක සමාදන්. මේක තමයි අපි කලින් සක්මන් කරන්නේ. මේක තමයි අපි හොඳ පස්තලයට වාඩි වෙන්නේ. වාඩි වෙලා ඉඳගෙන ආස්වාදයේ පස්සේ ප්‍රස්වාසය, ප්‍රස්වාසයේ පස්සේ නැවත ආස්වාසය. කොහොම බලනකොට සෑම ආස්වාසයක්ම ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් යුක්තව, විඳට කල්ැතුව වෙනකට වඩා පිරිසිදු හිතකින් භූතං භූතතෝ පස්සත කියලා බලන්න පටන් අරගත්තොත් මේ යෝග ආචරණ සඳහා භාවනා ගුරු වෙන්නලා තියලා තියෙනවා ක්‍රම තුනක මේක විස්තර කරපු නැති ආකාරයකට විස්තරයක් වගේ ක්‍රම තුනක විලාපස්මක් සිද්ධ වෙනවා. ක්‍රම තුනක නිමග්න වීමක් සිද්ධ වෙනවා. ක්‍රම තුනක අතවට පස්සේ ගැදීමක් සිද්ධ වෙනවා. ඒකට කියනවා ආස්වාසය කියලා කියන්නේ උන්චිල්ලාවක් අද්දෙන්නා වගේ උඩකකට ගහසිල් ලණුවක් ඇද්දෙන්නා වාගේ කියලා හෝ තේරෙනවා. නැත්නම් ආස්වාදයේ කියලා කියන්නේ බැලුමකට හුලම් පුරවන්නා වාගේ දෙයක් කියලා හෝ බැලුමක ස්වරූපයෙන් හෝ තේරෙනවා. ඒ නැත්නම් පිටියකට කියලා තද වෙන්නා වාගේ හෝ ලෑල්ලක ආකාරයෙන් හෝ ඒ සාධනක් අනිවාර්යයෙන්ම දකින්නවා. බලනවා නම් පේනවා, පේනවා නම් බලනවා කියන මූල ධර්මය. අපි යම් විදිහකට ආනාපානට ওই විදිහට ශබ්ද වේදනා හිතෙන්නේ නැතුව බැලුවනම් නොපෙණියන්න බෑ. ඒ පේන්නේ යෑලි නෙවෙයි, ඒ පේන්නේ බැලුම් නෙවෙයි, ඒ තියෙන නූල් නෙවෙයි. නමුත් ඒක යෝගාවචරය විස්තර කරන්නේ මම මේ ආස්වාදය උන්තිලාවක් පැද්දෙන්නවා. බැලුමක් පින්දෙන්නවා වගේ කිය බැලුමක උන්තිලාක සතහන් ස්වරූපේ හෝ දකින්න. මොකද අපේ හිතේ තියෙනම තොරතුරු තැම්පත් වෙන්නේ සතහන් ආකාරයෙන්. ඒක මේ කම්පියුටර් ගියට ආවට පස්සේ ඒක දැන් හොඳට ඕම දාන දෙයක්. ඒ සතහනක් නැතුව අපිට කවදාකවත් බෑ මතකයක් ඇති කරගන්න. ඒක වඩුව තමන්ගේ ලී ටික ඇඳ ගන්නවා වාගේ. ඒ ලී ටිකේ ලකුණු කරගත්තට පස්සේ ඒ වඩුවට ඒකේ සම්පූර්ණ චිත්‍රය බව ගන්න පුළුවන්. ආන්නේ වගේ සතහන නැතුව කවදාකවත් ඉදිරියට යන්න බැහැ. නිසා මෙනෙහි කිරීමක් පාස අඩුම ගානේ සතහන දකින්න. සතහන දකින්න කියන්නේ එක චිත්තක්ෂණයක ජයග්‍රහණයක් විතරයි. ඊගාව චිත්තක්ෂණයේ ඒ සතිය පැවතුනා නම් ඒ සතහනම වෙනත් ආකාරයකට පෙළවෙන හැටි දැක ගන්න පුළුවන්. පොන්සිලාව එතන තිබිලා ඊගාව චිත්තක්ෂණයට පැද්දෙන හැටි. ගලුම මෙච්චරක් මහත් වෙලා තුන තව පොඩ්ඩක් මහත් වෙන හැටි. එතන ලෑල්ලකින් හරි කඩ කරනවා මෙච්චරක් කරපෙම තව තෙරපීමකට යන හැටි. චිත්තක්ෂණ දෙක තුන හතර එක දිගටම සතිය තිබුණා නම් අර සතහන කාලානුරූපව වෙනස් වෙන ආකාරය දැක්කට. ඒ නිසා ආප්තෝපදේශයක් වෙනවා. බැලුවොත් පේනවා. එක සැලයක් මෙනෙහි කරුවොත් එක දෙයක් පේනවා. අන්න ඒක කර්මස්ථාන වාස්තාවල දාන. පින්දීම මතුණා, පින්දීම බැලුවා මට පින්දීම පුංචිලාවක් වාගේ පේනවා. බැලුමක් වාගේ පේනවා. හැකිලිම කොහොමද? උන්චිලා මෙහා පැත්තට යනවා වගේ පේනවා. බැලුම හැකිලෙන්නා වාගේ පේනවා. මයි නමක් අදින්නා වාගේ වෙන මයි නමක් ඇක්ුණා ඊට පස්සේ හැකිලීම ඇතුණා හැකිලීම මෙනේ කරා මෙනේ කරා නම් ඒක ලකුණු පෙන්වනවා ඒ ලකුණ පළවෙනිම ලකුණ තමයි සතහන. ඒ සතහන කාලානුරූපව වෙනස් වෙන හැටි තමයි ආකාරය කියලා කියන්නේ. සතහන කියලා කියන්නේ නිශ්චල කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් නම් ආකාරය කියලා කියන්නේ වීඩියෝ කැමරාවකින් ගත්ත චලන චිත්‍ර. වීඩියෝ ෆොටෝට එකම ආකාර රූප තල පෙන්වන්නේ ඒ තලෙන් තලයට තලෙන් තලයට මාරු වෙනවා. කාටුන් චිත්‍රපටයක ඒ රූපරාම වෙනස් වෙනකොට වෙනස් වෙනකොට ඒ චරිත නලියන දඟලනවා වගේ පේනවා වගේ. ඒ නිසා කාටහන් දකින්න නැතුව කවදාකවත් ආකාර දකින්න බෑ. සාතහන දැකීමේ අතුලත යෑමක් තමයි ගැඹුරක් තමයි විස්තර භාවයක් තමයි ආකාරය. මෙන්න මේ සාතහන් ආකාර දෙක බල බලා බල බලා ඉන්නවනම් අරමුණක කවදාකවත් ඒ අරමුණ විශේෂයෙන් කෙලස්පත් වෙන්නේ නැහැ. කවදාකවත් ඒ අරමුණ විශේෂයෙන් පිට අරමුණ වලට හිත යන්නේ නැහැ. ගියොත් ඒවා දකින්න බෑ. ඒ නිසා මේ මනුස්සයාගේ මිත්‍යා දෘෂ්ටියකට තියෙන ඉඩ කැඩෙනවා. සම්‍යක් දෘෂ්ටියක අරවලා දෙන්නේ සතාන් ආකාර දැකීම. සතාන් ආකාර දැක්කොත් ඒ ඒ චිත්තක්ෂණේ ඒ අරමුණට ඒ මොහොතට ආවේනික වූ ආවේනික ලක්ෂණ පුද්ගලයාට ලක්ෂණ පේනවා. මෙන්න මෙතනදී මහා ගැඹුරක් පෙන්වන්න ඉඩක් තියෙනවා. ඒ මොකද ආස්වාසිය අපි ගත්තොත් වායෝ පොට්ටබ්බනාසය. මේ කම්පන චංගල් පැරපණ ගැති. තින්දීමේ පවතින කම්පන චංචල පෙරපෙන ගැටි බලන ඉන්නකොට ඔය සුළු උණුසුමක් වැටෙනවා කියලා ඒක කම්පන චංචල වාතයේ උණුසුමක් වැටෙනවා ඒ කොහොමද හැකිලීමට සාපේක්ෂව ප්‍රස්වාසයට සාපේක්ෂව ඒ උණුසුම සිසිල වෙනවා එතකොට මේ පුද්ගලයාට වෙනවා පෙරපෙන ගැටියත් එක්කම උණුසුම් ගැටියක් ඕන තරමක් වෙලා බලනින්ද මේ පෙරපීමේ ඇතිවීම නැතිවීම දෙක උණුසුමේ පෙර ඇතිවීම නැතිවත් එක කවම කවදාකවත් ගැටෙන්නේ. ඒ දෙක සම්පූර්ණ ස්වාධීන ක්‍රියාවලිය දෙකක්. මේක දැකපු දවසේ තේරෙනවා අපි දෙන්නෙකුට එක කාමරේ ඉන්න බෑ ගැටු. නමුත් මේ වායෝ ආපෝ තේජෝ පඨවි කියලා කෝටි ලක්ෂ ගන්න. ඉපදෙච්ච නැති අතීතයක් සහිතව කෙලවරක් නැති අතීත අනාගතයක් දක්වා කවවම කවදාකවත් ගැටීමක් නැතුව එක එක්කනාගේ උපාදය එක එක්කනාගේ ධිතිය එක එක්කනාගේ භංගය තව කෙනෙක්ගෙන් සම්පූර්ණ වෙම පාස්තනවා ඒක තමයි ධර්මතා කියලා කියන්නේ අපිට හිතන්න අමාරුයි කොහොමද මේ කරපෙන ගතිය උණුසුමත් එක්ක එකට දීග කන්නේ කියලා කොහොමද මේ උණුසුම් ගතිය ද්‍රව වගේන ගතියත් එක්ක එකට දීග කන්නේ කොහොමද මේ උණුසුම් ගතිය තාබේකී ගොරසු ගතියත් එක්ක කන්නේ හුඟක් වෙලා හුඟා හොඳට හුඟක් වෙලා බලන්නේ කියොත් මේ එකම චරිත ලක්ෂණක්වත් නැත්නම් මේ මහා භූතයක තව කෙනෙකුට කිසිම හොල්මනක් කරන්නේ. ඒක හොඳට වෙනවා ඊට කලාමැදිකෝ සමහර දක්ලන්නේ කරගෙන කවවම කවදාකවත් දැකලා තියෙන වෙන කලාමැදිකෝ දෙන්නේ කැප්ටෙනවා. ආපතේ. ටෙලිවිෂන් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉඳි චිත්‍ර කරන වෙලාවේ කවවම කවදාකවත් ඒ චිත්‍ර එකක් හැප්පෙනවද කියන්නේ සදාකත් බලන්නේ අපිට මේක බලන්න බැරි නිසා ටෙලිවිෂන් එක වහනවා එකම දාර්ශනික කිසිම දෙයක් ගන්න නැහැ කියලා පිටිත්තර දාර්ශනිකයට ගියා නම් හොඳට තේරෙන පටන් ගන්නවා මේවට ස්වාධීන උපාදයක් තියෙනවා ස්වාධීන සිතියක් තියෙනවා ස්වාධීන භංගයක් තියෙනවා ඒක කවදාකවත් අල්ලමු දෙක තණ්ඩ කරපාන්නේ මේ එක එකනා වෙන්වෙන් කටයුතු කරනකොට අත්‍යන්ත ලක්ෂණ කියලා දෙයක් තියෙන හැම කෙනාම පටවිධාතු ආවොත් හයියයි මේකයි සහල්ුයි බාරයි. මුරුදුයි තමයි. ඒක කවදාකවත් ඒ දෝදාත්ව ටික ගනුදෙනුත් නැහැ, දිවිතුනුත් නැහැ, දේශදීම අරගලක් නැහැ. තේජෝ ධාතුව අප උණුසුම සිසිලට පේනවා. වායු ධාතුව කම්පන චංචල පේනවා. ආත්මේ ආපෝ ධාතුව ආවම නැතිනු සිසිලෙහි ගති පේනවා. ගැටෙන පිටුපන ගති. මේ සේරම දිහා බලනකොට පේනවා අපි පටු වෙන්නේ නැත්තම්. අපි පූර්ව නිගමන නැත්තම් මේ හේලතම එකම වේදිකා වෙන්න පුළුවන් අනන්ත බලන්න. කොච්චර වෙලා බණ හිටියත් මේගොල්ල අතරේ කතාවක් ගැටුමක් නැහැ. ඊට අමතරව එකක් තේරෙන එකට නිතරම බලන්නේ. මේ තේරම පැය ගණන් බලන්න හිටියොත් කිසිම බාධාකින් සබ්දකින් වේදනකින් වේදනාවකින් පීඩා වෙන්නේ නැතුව මේ කොච්චර බලන්න හිටියත් මෙන්න මේ පේන රූප ධර්ම සහ ඒවා වෙන්කොට දැනගන්නා නාම ධර්මයේ අර කිසිම සත්වයේගේ ස්වરૂපයක්. ස්ත්‍රී භාවයක්, පුරුෂ භාවයක්, වමක්, දකුණක්, හොඳක්, නරකක් නාම රූප පරිච්ඡේදේ පලාතක ගැන්නා. ඉතින් මේක මම දැක්කා කියන දෙයක්වත් නෑ මොකද කවදාක පටන් ගත්ත දර්ශනයක් නෙමෙයි මේක පටන් ගන්නක් නැති දර්ශනයක් මෙතන. ඒ වගේම තමයි කවදාකවත් අපි නිවන් දැක්කත් නැති ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පටන් ගත්ත දේ කවදාකවත් කෙලෙස් ඇති කරන්නේ නැහැ. ඒ නිත්‍ය Tamange ස්වરૂප දෙන්නේ දිගට යනවා හැබැයි එකක් හිටිනවා ඒක මත්තරක් කියලා වෙන්න ඕනේ මේක බලාගෙන ඉන්න මිනිහට තේනවා මේක ණයක් මේක කැඹිරිල්ල බලාගෙන ඉන්න මිනිහට දඩයක් ඒ වගේ අපිට හැමදාම ඕනේ රණ්ඩුවම අපිට හැමදාම ඕනේ ගැටුම අපිට හැමදාම ඕනේ මේ කට්ටිය අතර උරුට්ටුවමයි ඉන්නේ ඒ විදීම ගැටීමක් තමයි ඔක්කොම ප්‍රතිවිරුද්ධ ධර්ම ෂෝක් එකට එකක් එක ප්‍රවාහය පවත්වන බලාගෙන තමයි පට වෙන්න ගන්න ඕන කොටයි අනාත්මය කියලා කියන්නේ. බලාගෙන ඉන්න ණයක් දුක බලාගෙන තමයි කොච්චර බලහිතයක් තියෙනවා මේක මගේ කියලා ගන්න දෙයක් මොකක්වත්ම නැහැ මම බැලුවත් නැදත් ඕක කොහොමයි. හැබැයි මොඩයාට ඒක ඕන තරම් මේක ස්ත්‍රී බවක් පුරුෂ බවක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා සරුවචනාංශයේ සඳහන් කර තිනවා මෝහ සම්බන්ධන ලෝකෝ බබ්බ රූපෝව විස්සති. මේක මෝහයෙන් බැලුවොත් ඒක භව්‍ය වූ මගේ ආත්මය තමයි මේ. මේකේ තියෙන අපුරුෂ ගති. මේකේ තියෙනවා මේ මම ඩිග්‍රී ගත් එකේ ලකුණක් මේකේ තියෙනවා. එහෙ නැත්නම් මම මේ හවල් සංගෙන් තුන දෙකේ ලකුණ මේකේ තියෙනවා කියලා අරක භව්‍ය දෙයක් මගේ දෙයක් වශයෙන් මෝහ සම්බන්ධයෙන් බැලුවොත් අර නාම රූප ධර්ම පිළිසිදුව දකින්න වෙනුවට ඕක තුලින් තමන්ගේ අර ගඳ, හඩු ගඳ, ජීවන සුවඳ ගා ගන්න උත්සාහ කරනවා. ඊ මොහ සම්බන්ධය නිසා උපති සම්බන්ධනෝ තමස බාලෝ තමසා පරිවාරිතෝ. මේකට උපති කෙලෙස් පරව දන්න සංඥා අලංකර ගත්තොත් ඒ මෝඩ දකටීරුවාට වශයෙන් අන්ධකාරයක් පේනවා. ඒක නිසා සත්ත්වෝවිය කායති පස්සතෝ නැති චින්තන. බැලු බැලමත් නම් මේකේ වෙන සදාතනික පවතින නාම රූප ප්‍රවාහයක් විදිහට. පේනුමෙන් තියෙන සස්සත පස්සතෝනත් එක්කින් කරන හරියට බැලුව මොකක්වත්ම නැහැ උකට. ගන්න කියලා ආත්මය කියලා මම කියලා මගේ කියලා ගන්න මොකක්වත්ම නැහැ මොකද මේක පටන් ගත්ත දෙයක් නෙවෙයි. සදාකාලිකව තිබුණ දෙයක්. මම වැළුවා කියලා නතර වෙන්නේ නැහැ නිවන් දැක්කයි කියලා නතර වෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනතරවල දීපාල අපි අඟහරුවාද අහපු ධර්ම කතාවේදී ඥානන්ද ස්වාමීන් මතක් කරලා දෙන්නවා මේක මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝ දීසති මේක මෝහයෙන් බැලුවොත් මම දැක්කා මම දැන් නාම රූප පරිච්ඡේදයනේ දැක්කා බැලුවා නැත්පත් උනා මම දැන් දික්ක විසුද්ධියට ඇවිල්ලා තියෙන කියලා අර තක తీරු මනුස්සකමට ඒක අල්ලන්නේ මමයි මේ දැක්කේ මේක මගේ ඥානෙ බුදුහාමුදුරු කියපේක මට විතරයි තේරෙන්නේ මම බුදුහාමුදුරගේ අතිජාත ගෝලයේ කිය ඉතින් අරක බහුලිය වශයෙන් දකින්න ඒ නිසා උපදියක් කරගන්න රූපේ උපාදාන කියන එකට මේක මමයි දැක්කේ කියලා පරණ සංඥාර ගත්තොත් මෝහ ප්‍රතිසම්බන්ධනෝ බාලෝ ඒ ලැබෙන සෑම දෙයක්ම පොඩොක් දාගන්න જાති බාලයා තමසා පරිවාරකෝ අන්ධකාරයටපත් වෙන්නේ ආලෝකයට යන්නේ නැහැ. ඒ නිසා සස්සතෝ විය කායති. මේක සදාතනික තේන්දයක් වගේ නිකන් බැලුව බැලමට කීය හැකි. පේනවා. සස්සතෝ නැති කියන හොඳට බලන් ඉඳී කියලා කියන අවුරුදු ගානක්. කිසිම දෙයකට මට පහ වුණා බැරි වුණා නැති වුණා පහ වුණා කියන තින්දේ කියලා බය මොනක් අත්හම්බුනේ. ඒ තමයි මම අර මුලක් කළාට මතක් කරන්නේ මම කොටිලාති මද්දාසිසාවෝ පිස්සන් කොටෝ කියලා බණ කියව දාස වෙච්ච දේ. උනාසේ බය නිසා කල්ලතෝ පිස්සන් කොටෝට ගියා. මනස ආන්දෝ කලින් කියනවා කිසිම සංවිධානයක් කරගන්නතුළු පිස්සෝ ටික විතරලු හිටියේ. ඉස්සේ දකින්නට මහානුලන්න කතාව මෙහෙම මෙහෙම මෙහෙමයි කිව්වා. ඉතින් ආන්දෝ කොහොම බය සීයේ දරුව ළඟට ගියා බලපුවා මේ පිටතට කන කියලා හංගන්නේ. යහඳුර ටික ආකලා කණ තියන හිතල විනාඩියක් දෙකක් ඉතින් ඉන්න බෑනේ. සංගවලට අරමන්ත බොරවලට දිගටම ඉන්නවා කිය. ඉතින් ආ විනාඩි 10ක් විතර ඉඳලා ඉවර නැගිටලා කිවලු ඌවාගේ කරත්තු මොනක්වත් නැහැ නේද. ඒ තමයි අයිති මම දැන් දවස් තුනක් බලන මොකොත් නැහැ. ඉතින් තමයි මේ භාවනා කළ නාම රූප දැකලා අවුරුද්දක් බලන්න හිතියත් කවදාකවත් ඔගේ භෞතික රූපයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒකයි සත්‍ය නැගිටලා යන්නේ. ඒකයි සත්‍ය වෙන ගුරුවරු හොයන්නේ. ඒකයි සත්‍ය වෙන ස්ථාන හොයන්නේ. ඒ මොකද අපි ඉන්නන්නේ ගැටුම. අපි ඉන්නන්නේ මොනවා හරි සංරක්ෂණයක්. අපි ඉන්නන්නේ සිද්ධි බහුල භාවයක්. නමුත් නාම රූප දෙකේ බැලුවොත් සිද්ධි බහුල භාවය නෙවෙයි. මේ එක එක නාම කොටාසයකට එක එක රූප කොටාසයකට තනි තනි උප්පත්තියක් තියෙනවා. තනි තනි සිද්ධියක් තියෙනවා. තනි තනි භංගයක් තියෙනවා. ඒගොල්ලන්ට ගැටුමක් නැහැ. බලන්නේ මම ගැටුමක් නැතුව බලන් හිටියොත් ඇත්තටම මගේ තියෙන ගැටුම් තේරම එතනින්ම හමාර වෙනවා. නමුත් මම බැලුවොත් මේක අයියෝ හරි පාළුයි හරි කම්මැලි එපා කරා කියලා ඒකට මම එක්ක ඇති වෙනවා ඇත්ත තමයි අරක පාළුව. මොකද සරුවචනාති කියනවා පස්සතෝ විය කායති පස්සතෝ නැති කිංක. මේක දිගට පාසන ඇත්තක් වගේ වෙනුණාට කොහොල බලන්න මොකුත් නැහැ. ඒක නිසා නාම රූප පරිච්ඡේද ඥානය අවශ්‍ය වෙනවා. දැල්වාගත්ත වීර්යයක් අඛණ්ඩ සතියක් එක දිගටම එන්න එන ආනාපානෙ එක ඈම ආස්වාදයකටම සෑම ප්‍රස්තාවකින්ම යොදන්නේ කියලා. හැම තින්දීම කරන හැම හැකිරීමක යෙදෙනකොට නාම රූප දෙකෙන් තොර කිසිසේත්ම ආත්ම ස්වરૂපයක් සැප හොයන ගතියක් සැප සාධනය කරන්න පුළුවන් ගතියක් ව්‍යාපාර කරන්න පුළුවන් ගතියක් ඇත්තේම නෑ ව්‍යාපාර කරන්න කරන්න වෙන්නේ සාසිත දිට්ඨිය කියලා. මම දැක්කි මගෙන් නම් සිත් විසුද්ධිය හරි මගේ සීල විසුද්ධිය හරි මම දැන් ඉන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා අල්ලනකොටම උපදිගත වෙනවා. උපති සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ. එවැනි උපතියටපත් වෙනකොට මේ බාලයා අන්ධකාරකේ බසා ගන්න. ඒ නිසා අර අයින්ස්ටයින් තුමා කිව්වා වගේ මේක තමයි ගාන. මේක හොඳට තේරෙනකම් බලන්න. වෙනේදී නම් සෑම චේතනාක සාධක හිතවිල්ලක ආස්වාසික ප්‍රස්වාසයක සක්මනක නාම රූප දෙක දකින්න තෙක්ම හොඳට පිළිසිතර බලහිතොත් ඔක්කොම දුකේ කෙලවරක් තියෙනවා. ඒක කවදාකවත් ඒ මනසාර කියාපු තාලෙට ඒ සම් භවතන් සමනක්ලාකවල අජාතං අපස්සතං වේදිතං තණ්හාගතාන පරිත්‍සිත විභන්දිත මේව කියන එක මකලයි. නොදැක නොදැන මේ දැනුම තණ්හාවෙන් අරගෙන මේකට ප්‍රස්ත වෙනවා. මේකට කම්පණය වෙනවා. ඇත්ත තමයි. ටීවී එකත් එක්ක සිත්තිකක් කියන වෙලාව දාගෙන බලහින්න බලන්න මොකද වෙන්නේ කියලා එහෙම නැත්නම් උඩුබැලිය අතර සම්පූර්ණ අලාසුල නැති අහසක් තියා බලාගෙන ඉන්න අහසෙත් ටොච් එක පේන ගන්න. මොකද වෙන්නේ කියලා? අහලා බලලා කවුරක්වත් ඉන්න බව මතක නැති වෙනවා. තමන්ම තමන් තුළ කොටු වෙලා පාළු ගතියක්, තනි ගතියක් ඇතිවලා බුලත් ටිකක් අනේක මේට වැඩි හොඳයි කියලා හිතනවා. ළඟදීන කුටියේ කියලා පොඩ්ඩක් අයවාරුවක් ගන්න එක හොඳයි කියලා හිතනවා. ඒ නිසා වන්දනා ගමනක් යන එක හොඳයි කියලා හිතනවා. ඒ මොකද අපට ඕනේ කරන මොකක් හරි මේ කට ගැස්ම නිකන් පතෝල මාළුව හදනකොට උම්මල කැලක්වත් දාන්නේ. ඉතින් අර උම්මලක දේ තමයි මාළුවේ රසය. ඒ වගේ තමයි සංනාගතානම් පරිපසිත විභංජිත මේව. සංනාවෙන් බැඳගත්තා වූ මනුස්සයාට ඇති වෙන ත්‍රස්තියක් නිෂ්පන්දනයක් තමයි මේ මුළු ලෝකෙම තියෙන දර්ශන විද්‍යාව. කැමති වෙන්නේ අඥා දාර්ශනිකයෝ. නමුත් සර්වඥාන්සේ මේක එහා පැත්තට ගිහිල්ලා කතා කරන්නේ උන්වහන්සේ මතක් කරන මේ නාම රූප දිහා බලන්ද ඒක දකලම අතර වෙන තුරු විනිවිදින තාලයකට. ඒ විනිවිදින්න මොකද ඒක ක්ෂණ බහුදුරක්. ඒ දෙක අතර හැම වෙලාවෙම ඉඩක් හැම ටෙලිවිෂන් එකේ හැම සිද්ද එකක් අතරම ඉඩක් තියෙනවා. ඇත්තටම බැලුවොත් ඉඩක් සිද්ද එකක් අතර තියෙන වෙනස ගත්තොත් එහෙම ඉඩ අනන්තයි අප්‍රමාණයි පිට ශූන්‍යයි. ගන්න දෙන්නේ. ඒ හොඳට පේනවා මෙතෙන් ඈතට ගිහින් ග්‍රහලෝක දිහා බලනකොට ග්‍රහලෝකයක් සහ ග්‍රහලෝකයක් අතර තියෙන ඉඩක් ග්‍රහලෝකයේ තියෙන වස්තු ප්‍රමාණය කරන මුළු අවකාශය දිහා බලනකොට මේක ශූන්‍යයි තමයි. ඒක දොන අඩු කරන අඩු කරන ඇවිල්ලා එක අංශුවක එක අණුවක අණුක කොටසක් කරන ගත්තොත් ඒක ඇතුලේ තියෙන දේවල් වලට නැති වැඩි නැති දේවල් වැඩි. ඒකත් ශූන්‍යයි. මොකද මුනි කළා පිටුකොල්ල අග්ගලාව හදලා කන ගණන් අන්නකොට නම් ඉතින් බොහොම රසයක් තියෙනවා. නමුත් කුංචු කුංචු කොටස් කරලා බස්සාම පුදුමාකාර වේගයකින් වෙනස් වෙන අතර විශාල වෙනස්කම් තියෙන ඒ ඒ පුංචි අණුවට වෙන වෙන උප්පත්තියක් මරණයක් ඇති ඒ ඒ පුංචි අණුව තම මම ඉස්සර මම ඉස්සර කියා ගන්න හදන ඉස්තෝ වාගේ ශරීරයෙන් උත්සාහ කරන ගතියක් හැර ඕකේ ආත්ම රූපයක් ගන්න දෙයක් නෑ බලාගෙන ඉන්න මම හිතනවා මේ දැකපු මමයි ආත්මේ කියලා ආන්න මේ උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ කියන විදිහට ඒ බාලයව ඒ චිත්තක්ෂණයම අවිද්‍යාන්ත කාලේ වහගන්න මේ බලනින්න මමමයි ඔය පේන්නේ ඕක ස්වરૂපේ නම් මොකද්ද ඕකේ ස්වභාව තියෙනවා තමයි. සටහන් තියෙනවා ආකාර තියෙනවා ඒ සටහන් ආකාර වලින් තුරු කිසිම ආත්මයක් නැහැ කියනකොට නාම රූප පරිඥාන මට්ටමින්ම මේ ජීවාත්මය කියන එක බොරු කියන බව තේරුම් කරගන්න පුළුවන්. හැබැයි එක දවසක් දැක්කට බෑ එක චිත්තක්ෂණයක් දැක්කද බෑ අනන්ත අප්‍රමාණ හිතට හිත වදින කම්ම නාම රූප පරිච්ඡේදය දැක්කම කවදාකවත් පත්‍ය පරිඥාණයට පත් වෙන්නේ නැතර වෙන්නේ පස්චිමරිකා ඥානෙටපත් වුණා නම් කවදාකවත් මේකේ නැවුම්කාර දෙවියෙක් කියලා පිටිපස්සෙන් කෙනෙක් ඇති බවක් තේරෙනවා. ඒකම තමයි ඕන සාධුවඥාන වාන් කියන්නේ කවුද? මේ හුස්ම ගන්න හුස්මේ තියෙන ධර්මතාවය කොච්චරද? බලානින්න මගේ මෝඩකම කොච්චරද කියන කොහොඳට තේරෙනකොට භාවනා කරුවයි කියලාවත් නම්බුවක් ගන්න බෑ. ඒ ගත්තත් බාලෝ කියන නමටයි අපි වැඩේ. ඒක අපිට තේරෙනවා තව ඉස්සරහට යන්නයි තියෙන්නේ මේ තමයි පටන් ගන්න. දිගට යනකොට යනකොට ඔය ආත්මවාද ජීවාත්ම පරමාර්ථ වශයෙන් තියෙන ක්‍රමක්‍රමයෙන් දික් වෙන්නේ ජී වෙන්නේ මොකද ඇත්ත ඇති ඇතියෙන් දකිනකොට අර මිත්‍යා ප්‍රතිපත්තිය අවිද්‍යාවට ඉඳලා තියෙනවා. හැබැයි භාවනා නැත කරපු ගමන් ආයෙ එනවා. ඒ නිසා නැත් නිතරම පරියන්කෙන් නැගිටලා සක්මන සක්මන වශයෙන් සක්මනේ පස්සේ ඉඳලා වැඩ පස්සේ දිගට කරනවනම් අපිට මේක දිගට تعلق කරන හිතියෝ දවසක හිතම තේරුම් ගනි අන්න එහෙම තේරුම් ගන්න කාලේ මේ වස් කාලය ඇතුළත මේ සියලු දෙනාටම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි මේ ධර්ම දේශනාවට අද කාලෙ මෙතෙන් සමාප්ත කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාවයි.